ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතින්දාවක් වෙච්ච එකේ දවසේ සතියේ නිස්සන් වනේ කරන ධර්ම දේශනාවටයි ආස්ථා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු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 සුඛංසේ දුක්ඛංසේති පරාජයෝ උපසන්තෝ සුඛංසේති හිत्वा ජය පරාජයන්ති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගාතාව අහලා තියෙනවා ධම්මපදෙත් ඒ වගේම මේ කෝසල සංයුත්තේත් සඳහන් වෙනවා. ඉතින් මේ සඳහන් වෙන උද්දෘතයේ තියෙන්නේ කෝසල සංයුත්තේ පඨම සංගාම සූත්‍රය. මේව ඇත්තටම සර්වජන් වහන්සේ වැඩ හිටපු කාලේ දඹදිව පැවතිච්ච නැත්නම් පූර්ව බුද්ධ ශාසනයේ සහ සර්වජන්සේ සජීවීව වැඩ හිටපු කාලේ දඹදිව ඉතිහාස කතාවල් මේකෙන් හෙළි වෙනවා. එතකොට කුසල් රජුර කියලා කියන විශාල රාජධානියක උපරාජ්‍ය රාශියක් තිබුණ රජ කෙනෙක්. නමුත් මේකෙදී කොසල් රජුරවන්ට අජාසත් රජුරවන්ගෙන් තර්ජනයක් යුද බියක් හට ගන්නවා. අජාසත් රජුරෝ දේශ සීමාව කඩාගෙන කසී ජනපදයේ දක්වා <coughs> කොසල් රාජ්‍ය අල්ලගන්න. ඒකට කොසල් රජුරවන්ට පණිවිඩයක් යනවා මෙන්න මෙහෙමයි අපේ රාජ්‍ය තර්ජනයක් ආවයි කියලා ඉතින් ඒක කොසල් රජුරංගේ පැත්තෙන් බලනවා කියලා සිවිල් යුද්ධයක්. ඉතින් මෙහෙවීමක් කරනවා. නමුත් පරාජය වෙනවා. අජාසත් රජුරෝ විශාල යුද්ධයක් කරන්නේ පුංචි රාජ්‍යයක කොටසක් වශයෙන් එයා දිනනවා. ඉතින් ඊට පස්සේ කොසල් රජුරෝ මේකේ පෙරදිච්ච කතන්දරේ සරුවච්චන් වහන්සේට භික්ෂුන් වහන්සේලා විසින් වාර්තා කරනවා. ඉතින් ඇත්තටම අද වුණත් කොයි රටේ යුද්ධ ජය පරාජය තිබ්බත් සංඝයා වහන්සේලා තමයි යුව හොයන්නේ. ඒක හොයන්න එපයි කියලා තියෙන්නේ. රාජ කතා, චෝර කතා, යුද්ධ කතා එපයි කියලා. නමුත් රජුරන්ට ඒක මේ රටවැසියන්ට ඒක ගෝචරයි. මොකද රටේ සෞභාග්‍ය රටේ පින්නපාතේ ලැබෙන්නේ රට සාමකාමී වුණොත් තමයි. ඉතින් මේක පස්සේ සරුවච්චන් වහන්සේ දක්වාම යනවා මොකද මේ රාජ්‍ය දෙකම සර්වජන් වහන්සේට නැත්නම් බුද්ධ රාජ්‍යයට සම්බන්ධයි. අජාසත් රජුරන්ගේ තාත්තා බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා ඉඳලා ඒ හදිසි මරණකින් මිය පරලෝ යනවා. කුසල් රජතුමා අපි පසුගිය සුමාන කීපේම සාකච්ඡා කළ පරිදි නිතරම ਸਰවචනන්සේ හම්බ වෙමින් විවිධ මාතෘකා රජුරවන්ට රාජ්‍ය තන්ත්‍රයට අදාළ මාතෘකා, බුද්ධ ආගමට සම්බන්ධ මාතෘකා ගොඩක් සාකච්ඡා කරලා තිනවා. ඒක අපිට ඇත්තටම සාමාන්‍ය ගිහියෙක් විසින් බුදු කෙනෙක් හම්බ වෙච්චාම බලවත් ගිහියෙක් විසින් සාකච්ඡා කරලා තිනවා මේ විවිධ මාතෘකා. ඒවා ඉතින් අදත් සමහර ලාට අපිට අදාළ වෙනවා. ඉතින් කෙසේ නමුත් මේක සර්වචන් වහන්සේට භික්ෂුන් වහන්සේලාගෙන් වාර්තාගත වුණාට පස්සේ බුදුජාන් වහන්සේ සඳහන් කරනවා න්‍යාය ධර්මයේ ලෝකේ පවතින එදත් අදත් දඹදිවටත් අනිකුත් තැනටත් ජයං වේරා පසවති යම් කිසි කෙනෙක් මේ තරඟ කළ ජයගත්තොත් අනික් කට්ටිය ඒගොල්ලන්ට වෛර කරනවා ඒක ඉතින් වළක්වන්න බෑ ඒකයි තමයි තරඟේ තියෙන මේ පටන් ගන්න ඉස්සෙල්ලම තියෙන දෝෂේ නැත්තම් ආදීනවයක් ජයං වේලා පසවති. දුක්ඛං සේති පරාජයෝ. ඒකට පෙරදිච්ච අයට අර විශාල සෙනඟක් ඉස්සරහා උපරිම ශක්තිය යුදලා සටන් කරත් පෙරදුනා. දැන් කොසල් රජුරන්ට ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට එයා නිදා ගන්න බෑ. ඇඳට ගිහිල්ලා පිටි පැත්තට හැරිලා දුක්ඛං සේති. යාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා ඇඟට විවේකී අවශ්‍යයි. එහෙම නැත්නම් යුද්ධ කරලා පරිදිලා ඇවිල්ලා කයට අවශ්‍යයි කරගන්න බෑ. විතරෝම පැහැවනවයි කියලා එකට කියන්නේ. ඒ පැහැවිල්ල කියන්නේ පසවති කියන වචනේ තමයි පාක කියලා වචනේ සඳහන් වෙන්නේ විපාක කියලා කියන්නේ ඒක තමයි. කරපු නරක කර්මයක වෙන පැසවිල්ල ඒ කර්මයේ කර්මෙන් ඉවරයි. නමුත් ඒ පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් නෙවෙයි නම් එහෙම නැත්නම් සත්පුරුෂෙක් නෙවෙයි නම් එයා ඒක පැහැවෙනවා. එහෙම නැත්නම් බඩේ නිතරම දිරවනවා. එහෙම නැත්නම් වමාරා කෑමක් සිද්ධ වෙනවා. පසවති කියන වචනය සම්බන්ධ වෙනවා ඒකට පැහැවෙනවා කියන එක පාක කියන වචනේ. ඒතකොට ඉක්ෂු පාක කියලා කියන්නේ මේ වගේ පැහැවපු මධ්‍යසාර වලට. සාමාන්‍ය සීනි යි ඒ වගේම සාමාන්‍ය මණ්ඩි දෙකක්. දෙකේ කුණාට පස්සේ ඒකට යම් කිසි වෙලාවක් තියෙන්න ඕනේ පැහැවන්න. පැහැවුවට පස්සේ ඒකේ මධ්‍යසාරය හැදෙනවා. ඒ මධ්‍යසාරය තමයි මනුෂ්‍යය මත් කරවන්නේ. ඉතින් සීනි කරන්නේ මත් කරවීමක්, මුහුම් කරන්නේ මත් කරවීමක්, ඒ දෙක එකතු වෙලා පැහැවන්න ඕන. ඒ පැහැවීම අත්‍යවශ්‍යයි. ඉක්ෂුපාකවල, අරක්කවල, රාවල, ඉතින් අන්නේ වගේ මනුස්ස මනස ඒ වගේ රාකලයක් වගේ. ඒකට අලුත් අලුත් දේවල් ලැබෙනකොට ඒ වගේ දෝෂයක් නැහැ. ලැබෙන දේ ලැබෙන දේ වශයෙන් දෝෂයක් නැහැ. පැහැවීමක් සිද්ධ වෙනවා. පැසවීම කාලය තුල තමයි අපි අනුග්‍රහ කරන්නේ. එයාට පැහැවන්න ඕනේ වාතාවරණය දීලා අපි පැහැසුවාට පස්සේ කි මධ්‍යසාරයක් හැදෙන්නේ. ඒක හැම වෙලාවෙම මත් කරවන සුළුයි. ඒ මත් වීම තමයි අපි ගිය පාර අනුසේ ධර්ම හතක් විදිහට තේරුම් ගන්න තිබුණේ මුට්ටියේ රාකලයේ ඉතිම පැහි පැහි තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන පැසීමට අවශ්‍ය කරන වාතාවරණය තමයි පෘථග්ජන ලෝකය කියන්නේ. කාම ලෝකය කියලා කියන්නේ ඔක්කොම දෙනවා. තීලා කියනවා බලන්නකෝ මම දැන් මේ මොනවද දැන් බලන්නකෝ ආරක්කුව හැදිලා තියෙන්නේ. දැන් හැදිලා තියෙන්නේ මේ මධ්‍යසාරය කියලා. නමුත් මේ පැසවීමේ හැටි තමයි. ඉතින් ඒ නිසා දුක්ඛංශේති පරාජයෝ. ජයෝ වේරා පසවති. ජයගත් එක්කන අනිත් එක්කනාගේ හරහා වෛරේ පැහැවෙනවා. උපසන්තෝ සුඛංශේති. ඒ දෙක නැතිව ජය පරාජයට ගියේ නැති තරඟකාරී නැති විනිශ්චයක් නොකරන අපන්නක ප්‍රතිපදාවටපත් දෙයක් දිහා බලලා ඉතින් නතර කරන එකනට කියන උපශාන්තයි කියලා. සාන්තම නෑ. එයා උපශාන්තයි මොකද හේතුව අර සාන්ත භාවයේ විනාශ කරන පැහැවීමට උදව් කරලා නැහැ. ජය පරාජය කියන පැත්තක් අරගෙන නැහැ. ඉතින් මේ උපශාන්ත ගතිය ගත්තොත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන චෛසික පහේම සතිය විතරයි මේක තියෙන්නේ. ශ්‍රද්ධාව ගිය එකන අනිවාර්යයෙන්ම කියන මං ගත්ත පැත්ත හොඳයි මං ගත්ත නැති පැත්ත වැරදි. ඒගොල්ලෝ මොනවා කරුවත් වැරදි. ඒකට වීරිය කරනකොට කියනවා මම වීරියක් කරුවා මම දිනන්න ඕනේ. මගේ වීරිය ජය ගන්න ඕනේ. එහෙනම් පරදින්න බෑ. එතකොට ඒව ඔක්කොම ඒකාත්මයි ඒකාන්තයි. එක අන්තයකට තමයි යොමු වෙලා තියෙන්නේ. සමාධියේ ඉන්න කට්ටිය හැමදාම කියන්නේ ඒ අවශ්‍ය පහසුකම් ටික දුන්නා නම් මට සමාධිය හරියන්න ඕනේ, හිත ඒකාග්‍ර වෙන්න ඕනේ. ප්‍රඥාවෙත් තියෙන්නේ ඒ ඔලොමල ගතියමයි. නැත්නම් සත්‍ය විතරක් පක්ෂයක් ගන්නෙ නෑ. ජය ගත්තත් පරාජය ගත්තත් ඒකට අර කිසි දෙයකට නොසැලෙන ගතිය, එහෙම නැත්නම් විනිශ්චය නොකරන ගතිය, choiceless awareness එහෙම නැත්නම් evenly suspended attention ජය මැද පරාජය තුනටම සමාකාර ආකල්පයක් ඇත්තටම අපේ හැබෑ හදවතේ එහෙම තමයි. අපේ ස්වභාවය ඒක තමයි. නමුත් අපි මේ ඉස්කෝල ගිහිල්ලා දෙමාපිය ඇසුරු කරලා ආගම් වලින් අපිව නාස්ති කරලා අපි හැම වෙලාවෙම මේක හරි කියනවා මේක වැරදි කියනවා. ඉතින් මේ හරි වැරදි එහෙම නැත්නම් රුචි අරුචි මේ දෙකෙන් තමයි මනුස්සයා නිතරම පෙළෙන්නේ. ඉතින් මේ රුචියක් අරුචියක් නැති කිසිම දැක්මක් නැහැ අපේ. රුචියක් අරුචියක් නැති කිසිම ඇසීමක් නැහැ අපේ. රුචියක් අරුචියක් නැති කිසිම ගඳක් නැහැ, රසක් නැහැ, පහසක් නැහැ. කයට මේ පහසක් නැහැ. ඉතින් අපි හැමදාම රුචිය දිගේ යනවා. ඒක තමයි ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ. ඉතින් මේ සැපමයි හොයන්නේ. දරුවන්ට සැප හොයන්නේ. අම්මා අප්පට සැප හොයන්නේ. ගමටත් සැප හොයන්නේ. ඒක අනිවාර්යයෙන්ම පරාජය ඉලිලා. ඉතින් ඒක පොඩි ළමයි තුල නැහැ. පොඩි ළමයට මේ අම්මා මැරුණා කිව්වට එයාට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ උනේ කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ පොඩි බබෙක් තාත්තත් එක්ක නිරාජින ගමන් රාත්‍රියේ මේ තාත්තට කිව්වලු මේ කතන්දරයක් කියන්න කියලා. නිදා ගන්න. ඉතින් තාත්තා උත්තර දෙන්නේ නැතිලු. ඒක නිසා මෙයා තරහ වෙලා ඉන්නකොට නිින්ද ගිහිල්ලා. පහුවෙන්දා උදේ තාත්තා මැරිලා මිනිහ ගෙනත් තිබ්බලු ශාලේ. වම් බස්නායි ඉරිලා දාලා මේ ළමයා දන්නේ නැහැ. මේ ළමයා ගිහිල්ලා මොකද්ද කොල කෑල්ලක ලියලා තිබ්බලු ලියලා තාත්තගේ අතේ ඇඟිලි දෙක අරස ගැහුවලු මම ඔයත් එක්ක තරහ නැහැ කියලා. එයා හිතුවේ මේ අම්මයිත් එක්ක තරහ වෙලා ඊයේ රෑ අද තාත්තා බුදියාගෙන ඉන්නවා කියලා. එයාට ඒක ඇඟීමක් නැහැ. ඉතින් ළමයිට හැංගීම දෙන්න තමයි වැඩිහිටියෝ ළමයි ඉස්සර ආණ්ඩලා දොඩලා මේ ජය පරාජය දෙක ඔලුවට දානවා. ඊට පස්සේ ළමයා ගන්න දෙයක් නැහැ. හයෙන් පස්සේ ළමෙක් ගන්න දෙයක් නැහැ. ඒ තරම්ම දේවල් දාලා. ඒ අනුව මේ කියන්නේ උපශාන්ත භාවයේ ළමයාගේ නැහැ. ඒ ළමා මනසක තියෙන අර సౌందර්යය උපශාන්ත ගතිය අපි කියන්නේ අනේ දරුවට 6 4 තේරෙන්නේ නැහැ. එයාට මේක තේරෙන්නේ නැහැ කියලා. තේරෙන දේ තමයි ඒ දුකේදී අඬන්න ඕනේ සැපේදී මේ සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ සංස්කෘතිය කියලා අපි කුණුහරුපයක් බදාගෙන ඉන්නේ. ඒ තමයි මේ ශිෂ්ටාචාරය කියලා ගන්නකර හදාගෙන අපි මේ කුණුහරුප කරන්නේ. ඉතින් ඒවා නැති ඇත්තන් අපි මිලේච්චෝ කියලා කියනවා, ඇබර්ජිනස්ලා කියලා කියනවා, වැද්දෝ කියලා කියනවා. උන්ට ওই ගාණක් නැහැ, කවුරු රජුර වුණා ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ කැලි. ඒ කියන්නේ කැලෑනීතිය කියලා. ඉතින් ওই දෙක මැද තමයි භික්ෂුව ඉන්නේ. භික්ෂුවට අර ශිෂ්ටාචාරෙත් නැහැ. වැඩි ගතියක් නැහැ. දන්නවා අපි පැවිදි වුණේ ওই කට්‍යත් එක්ක අඬන්නවත් කට්‍යත් එක්ක පාටි දාන්න නෙමෙයි කියලා. නමුත් සංඝයා ඒක නොදැන ළමා ගතිය ඉන්න පුළුවන් උපශාන්ත ගතිය ඉන්න පුළුවන්කම නොදැන අද සංඝයා දේශපාලනට ගිය නිසා ලංකාවේ සද්දකෝෂේට දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලනය කියන එක ඇතුළු කරා. ඊට පස්සේ ඉතින් ආයෙ ලංකාවේ දේශපාලනයක් නැහැ. ඔය කොයි රාජ්‍ය නායකයාට බැන්නත් අවුරුදු 75ක ඔගේ කෑවේ සංඝයා. කෑවේ දේශපාලනය කරන්න ගිහිල්ලා. ඒක ලියවිලා තියෙනවා. ඒක දේශපාලන ඉතිහාසය ආය ගොඩ ගන්න බැරි බවත් සඳහන් වෙලා තියෙනවා. මොකද සංඝයා අත තියලා තියෙනවා. ඒගොල්ලෝ තමයි උපසාන්ත වෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ පක්ෂයක් විපක්ෂයක් යහ පරාජයක් නැතුව. නමුත් ඒව දැනුත් යනවා ඒ වගේ රැල්ලක්, එදත් ගියා ඒ වගේ රැල්ලක් 1948 ඒක 38 ඉඳලා වගේ ගියා. මේ හැමදාම මේ පවතින රජය <clears throat> වෙනස්කරන සම සමාජයක් ඇති කරන්න ඕනේ කියලා. කොමියුනිස්ට් රජයක් ඇති කරන්න ඕනේ. මේ ඔක්කොම දේශපාලන පක්ෂවලට නම් දුන්නේ සංඝයා, පින්කැට එකතු කරුවේ සංඝයා, සංඝයා තමයි මේ දෙකේ. ඒගොල්ලෝ හිතුවා මේක මේ බුදුජාන් වහන්සේ දේශනා කරන මේ සාංගික පූජාවක් කියලා. සංඝයා ඔක්කොටම සම සමයිනේ සාංගික වුණාට පස්සේ ඒ වගේ තමයි සමාජය කියලා. ඉතින් ඒක ලියවිලා තියෙනවා එදා 37 48 මේ පහුවෙච්චි පොත්පත්වල ලියවිලා තියෙනවා මේ සංඝයා මේ වගේ දෙයක් හිතාන ගිහිල්ලා තේ මේ උපසමයි කියලා හිතාගෙන ඒ පවතින දේශපාලන ක්‍රමයට සංඝයාගේ අනුග්‍රහය දීලා තියෙන විකල්ප රාජ්‍ය විකල්ප මේ ක්‍රම විකල්ප දේශපාලන ක්‍රම එකතු කිරීමේ. ඉතින් ඒක මිනිස්සු කනවා. ඒක කරන්න දෙයක් නෑ. ඒක ඒ හැටි. නමුත් මම මේ කියන්න දෙනට පුංචි දරුවෝ වාගේ අපිට ඒව දැනගත්තර කමන්නේ. උපශාන්තව හැසිරෙන්න පුළුවන්කම තියෙද්දි අද ඒක අපි නැති කරගත්තට පස්සේ සංඝයාටත් අර දේශපාලන දඬුවම් දේශපාලන මාරු රජයේ රස්සාවල් රජයේ නිලතල ඒ වගේම අයිතිවාසිකම් පිළිබඳ එළියට බෑලා සටන්. ඉතින් ඒක හරියම ලස්සනයි ලොකු සාමිච්චගේ අපත් වුණාට පස්සේ තෝඹුව මටයි හම්බුනේ. ඉතින් මම පුළුවන් තරම් දේවල් අයින් කරා. ඒත් ඒවපු ලිපි තිබුණා මේ සංඝයාද කියලා අහලා මේ සංඝයා තාප්පෝල අනම්මන ලියලා අතපය විසි කරගෙන අයිතිවාසිකම් සඳහා හටම් කරනවා. ඉතින් හටම් කරන්න දෙයක් නෙවෙයි ගිහිගේ අතහැරපු කට්ටියක් නේ. ඒ ලියපු එක්කෙනෙක් එක්කෝම පුවත්පත් කළා මේ කොටස් කපලා ලොකු සංහිතට එවලා තිබුණා. මේත් සංඝයාද කියලා. මේත් භික්ෂුන් වහන්සේලාද කියලා. ඒ කියන්නේ මේ මුළු ත්‍රිපිටකයම කියවපු මේ ඕල්ඩන්බර්ග් කියන PTS එකේ මේ විද්වතා ලියලා තියෙනවා බුදුජාණන් වහන්සේ අයිතිවාසිකම කියන වචනේ ත්‍රිපිටකේ කොතනකවත් සඳහන් කරලා නැහැ කියලා. අයිතිවාසිකම සඳහා හටන් කරන දෙයක් නැහැ. ඒ අයිතිවාසිකම් හටන් කරන ලෝකයෙන් තමයි අපි අබිනිෂ්ක්‍මණය කරන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ආයේ ඒ ලෝකයට අපි උගන්වන්න ඕනේ අයිතිවාසිකම් දහටම් කරන්නේ. ඒකෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තමයි නික්මලා තියෙන්නේ. නික්මුණාට ආයශරයක් මේ මිනිස්සුන්ගේ ජනප්‍රියතාවය ගන්න නම් අපිට පැත්තක් ගන්න වෙනවා. භික්ෂුන් වහන්සේට පැත්තක් ගන්නවා. ඉතින් ගත්ත නිසා ගිහියොත් දෙකට බෙදී ඇති ගිහියොත් තව තවත් බෙදෙනවා. ඉතින් ඒක නිසා ජයං වේරා පසවති දුක්ඛං සේති පරාජයං උපසන්තෝ සුඛං සේති. මේ මැද මේ අදහස දන්න කෙනා සුවසේ සැතපෙනවා හිත්වා ජය පරාජය. ඉතින් මේ ජය පරාජය දෙක අතහැරලා ඒක තබා මේ ජය පරාජය දෙක මැද තියෙන උපසාන්ත භාවයට අපි පාවිච්චි කරන්නේ කම්මැලිකම කියලා. නීරසකම කියලා. එපා වීම කියලා. එහෙම නැත්නම් මේ ඇඩ්‍රස් නැතුව ගියයි කියලා. තෝන්තු උණයි කියලා. ඉතින් ඒ නිසා භාවනා කරගෙන යන ලෝකෙකට දැන් අපි මේ භාවනා මධ්‍යස්ථානක බණක් කියන වෙලාවක්නේ. අපි කොහොමද මේ රට රාජ්‍යවල රජවරු සටන් කරලා ඇති කරගත්ත මේ ජයං වේරා පසවති කියන මේ ධම්මපද නැත්තම් මේ කෝසල සංයුත්තේ ගාතාව අපේ ජීවිතයට සම්බන්ධ කරන්න කියන්න අර කලින් කියාපු ටික කියන්න ඕනේ නැත්තම් හුඟ දෙනකොට ඒක දිරව ගන්න අමාරුයි වටහා ගන්න අමාරුයි වටහා ගත්තට පස්සේ අපිට භාවනාවේදී අපි දන්නවා භාවනා කරගෙන කරගෙන යනකොට ඒ උපශාන්ත භාවයට හිතපත් වෙනවා හැමදාම නෙවෙයි හැම පරියන්කේකම නෙවෙයි හැම සක්මනකම නෙවෙයි හැම සතිමත් ක්‍රියාකාරකමකම නෙවෙයි නමුත් මේපත් වෙනකොට අපිට පේන්නේ වැඩි කම්මැලි වුණා වැඩි එපා වුණා වැඩි නීරස වුණා කියලා ඊට පස්සේ අපි ඒක දාලා යනවා දාලා ගියාට පස්සේ ඉතින් අනිත් දවසේ ආයෙත් එතෙන්ට එනකන් පටන් කෙරුවට පස්සේ තමයි කියන්න තියෙන ඔතෙන්දි දාලා යන්න එපා. ওই භාවනා ජීවුණාක්. ඒකට වෙන නංවනම් දාන්න එපා. කම්මැලි අරකයි මේක දාන්න නැතුව පුළුවන් නම් අර උපශාන්ත භාවයට වචනේ පුරුදු කරගන්න. කර්මාන්තේ පුරුදු කරගන්න විශේෂයෙන්ම ඒ තමන්ගේ ආජීවය බඩරස්සාව ඉන්න හැටි පුරුදු කරගන්න කියලා. ඒක තමයි මේ වගේ ආරණ්‍ය සේනාසන තියෙන්නේ. අපි දන්නේ නැහැ ඒකට ඇත්තටම ආදර්ශය අපි දෙනවද කියලා. මේ තියෙන දේෙන් ඇති. ඔයින් යාට මොනවාක්වත් අවශ්‍ය නැහැ. ඒකේ ජයගත්තත් පරිදි වුණත් උපසාන්තභාවය හැලැප්පෙනවා. ඕක නඩත්තු කරගෙන යන්න. ඉතින් එහෙම කරගෙන ආරණ්‍යක සේනාසනයක එහෙම කරගෙන යන වැඩවලට කියන්නේ වතපිලිවෙත කියලා. ඒ වත් පිළිවෙත් 14ක් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. සමහරුන්ට ඒකත් එපා වෙනවා. ඒකටත් කම්මැලි වෙනවා. අපි කැමති නෑ එහෙම කරන්න අපි ආයේ භාවනා කරන්න අපිට වත පිළිවෙත කරන්නත් බෑ කියලා. එතකොට වෙන්නේ අපි අර කුසීත පැත්තට වැටෙනවා. ඒක නිසා යම් යම් ක්‍රියාකාරකම් කරන්න ඕනේ ඒක ආජීවයට හානි නොවෙන එහෙම නැත්නම් අපි කියන කම්මන් සම්මා කම්මන්ත වලට හානි නොවන වැඩ කටයුතු ටික කරන්න යන කෙනා තමයි කල්යාණ මිත්‍යා කියන්නේ. ඉතින් අපි අඳුනා ගන්න ඕනේ කල්යාණ මිත්‍යාව. කල්යාණ මිත්‍යා අඳුරගත්තේ නැත්නම් අර ක්‍රියාකාරකම් කරන පාප මිත්‍රයා ජනප්‍රිය වෙනවා. එහෙම නැත්නම් අපේ හිතේ තියෙන උපසාන්ත භාවය තේරුම් ගත්තේ නැත්නම් හිතේ තියෙන කලබල తত্ত্ব අසත්පුරුෂ తত্ত্ব බාල తত্ত্ব අපේ මානසිකාරය අදලා ගන්නවා. නිසා මේ උපසාන්ත භාවය කියන එක භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. භාවනාවට යන්නේ ඉස්සර වෙලා හිතේ තබාගත යුතු හිතේ තබාගත යුතු ත්‍රික්‍යන්නේ සූදානම් ශරීරය. ඒක විතරයි අද ශාසනේ නැත්තේ. යන්නේම අරක ලබා ගන්නම් මේක ලබා ගන්නම් කියලා ඒක පෘථජන ලෝකයේ හෝ භාවනා ලෝකයේ. ඉතින් අනිවාර්යෙන් පරදිනවා. හැමදාම නෙවෙයි පෙරදුනාට පස්සේ වෛරේ පැවනවා නෑ දුක දුක මෝරනවා ජය ගත්තොත් වෛරෙන් පැවනවා ඉතින් ඒ නිසා මේ දෙකට වැටෙන්නේ නැතුව භාවනා හරිය ගිහිල්ලා මේ උපසාන්ත භාවයට එනකොට දිග කමඨාන වාර්තා ලියනවා එපා වෙලා තියෙන ශාංශ මම දැන් මොකද කරන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි ඉඳගෙන ඉඳත් එපා වෙනවා ඇවිදින්නත් එපා වෙනවා කණ්ඩ බොණ්ඩත් එපා වෙනවා වතපිලියොතත් එපා වෙනවා මොකද කරන්න කියලා ඉතින් එතකොට ඒ කෙනාට ඒ කියන්නේ ඒක බුද්ධි විඳලත් ඒක අධ්‍යක ගන්න බැරි කෙනාට ඒ ශාසනික ආලෝකයක් ලැබිලා නැහැ. එහෙම නැත්නම් අනුග්‍රහය ලැබිලා නැහැ. ඒකට ඒ කෙනාට දොස් කියන්න එපයි කියලා ඒ බුරුමේ පඬිස්සංශ කියනවා දන්නිකර ගුරුවරයාගේ වැරද්ද කියලා. ඒකයි අපි මේ වගේ තැන්වල තියලා බණ කියවලා කමඨාන් සුද්ධ කරලා ඒකට ගැළපෙන ජීවන රටාව ගත කරලා මේ බණ භාවනා කරන යනකොට හරියන වෙට ඔය තීනං පුරාණං නවං නත්ති සම්භවං කියලා මේ ක්ෂය වෙන්න පටන් ගන්නවා මේ Taman හිතාන් හිතුව බලාපොරොත්තු ඔක්කොම ක්ෂය වෙනවා නෑ khයන් විරාගං ක්ෂය වෙනවා විරාගයටපත් වෙනවා රාගය කියන්නේ ආශ කරන දෙයක් නේ මොටිවේෂන් එකක් නේ තල්ලු කරන දෙයක් නේ මේ විරාගයට එනකොට අර මොටිවේෂන් එක නැති වෙනවා එයි මම භාවනා කරන්නේ මොකද්ද පරියන් කරන්නේ චෙඩේ මොකද්ද පිම්බීම හැකිලිම කියන්නේ මොකද්ද ආනපන කියන්නේ ඇයි ආනපන හොඳ ඇයි පිම්බීම හැකිලිම හොඳ ඉතින් මොනවදෝ ඒ අර සමාරාකයක් සිද්ධ වෙනවා එයා විරාගය දන්නේ නේ විරාගය නෙවෙයි රාගය දන්නවා අම්මගේ අප්පගේ රාගය නිසානේ අපි ඉපදුනේ. ඒක අය ප්‍රසංගන්න දෙයක් නැහනේ. අපිත් රාගේ තියෙනවා නම් තාම මිනිස්සු උපදිනවා. නමුත් විරාගේ විරාගේ නතර කරගන්න බෑ මේ අඳුනගන්න බැරුව විතරක් නෙවෙයි. රාගේ නතර කරන්න බැරි ලෝකයක් තියෙනවා. මුළු රජේවල් වලම රාජ්‍යවලම මූල්‍ය සංගය ඔක්කොම කරන්නේ රාගේ වවන එකනේ. කිසිම තැනක් තියනවද කියලා බලන්න එව නැති එක. ඉතින් ඒකටපත් වෙන ලෝකයා හිතන්නේ රාගය තමයි මධ්‍ය මධ්‍යස්ථ දෙය කියලා. ඒක නැත්තම් ඉස්කෝලවල උගන්වන්නේ රාගය කියලා තමයි හිතෙන්නේ. නීතිය කියන්නේ රාගයක් කියලා තමයි හිතෙන්නේ. මුදල් පද්ධති කියන්නේ රාගයක් කියලා තමයි හිතෙන්නේ. පුවත්පත් කලාව කියන්නේ රාගයක් කියලා තමයි හිතෙන්නේ. වෛද්‍ය විද්‍යාව නැත්තම් මේ කියන බෙහෙත් ඔක්කොම රාගය සඳහා තියෙන කියලා කියනවා. මොකද ඒක ලැජ්ජ නැහැනේ. ඒක එලි කරලා තියෙන්නේ. ඉතින් ඒ ලෝකේ විරාගය හටගත්තත් භාවනා කරනකොට අර යෝගාවචරය තනි වෙනවා. වැඩ කියා ගන්න කර ගන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් ඒක ඒ අසරණ අහිංසක හොඳ විදියට භාවනා කරන හොඳ ප්‍රතිඵල පේන පූර්ව නිමිති පේන ඒ යෝගාවචරයට අත දෙන්න කවුරක්වත් නැහැ. අම්මලා තාත්තලා තේරෙන්නේ නැහැ, යාළුවන්ට තේරෙන්නේ නැහැ. රජයේ ඉන්න ඔය උපදේශකවරයන්ට තේරෙන්නේ නැහැ මානසික රෝගීන් හොඳට කටියට තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැතිකම ශාසනය පිරිහීමට හේතු වෙනවා. ඒකට තන්නේ කරම ගෝලයා නෙවෙයි වගේ කියන්න ඕනේ ගුරුන්නාංශයේ කියන එකයි බුදුම පඬිස්සාවේ කිව්වේ. මොකද කිසිම තැනක උගන්වන්නේ නැහනේ. මෙලමයි කොහොම හරි භාවනා කරනවා. භාවනා කරලා තැනකටත් ඇවිල්ලා තියෙනවා. ඒක හරිද වැරදිද කියන්න දන්නේ ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි හිතන්නේ නැහනේ අපි සම්මාදිට්ඨිකයි. අපි නම් කොහොමද සම්මාදිට්ඨිය උප්පත්තියෙම වර්ධින්න බෑ කියලා. නමුත් ඒක හොඳට පේනවා. මේක අඳුර ගන්න බැරි වුණොත් අර මණික් ගලේ පය වැදුනට කනා ඇහිඳලා ගනීද කියලා කියනවානේ. හරියට අපි ළඟ තියෙනවා මේ මණික් ගල හැප්පිලා දැයි. ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා. ඔය කනාට තේරෙන්නේ නැහනේ. ඌ අර මේ සාමාන්‍ය ගලකට ටිකක් බරනේ මණික. ඒක නිසා වැඩියෙන් උට රිදෙනවා. ඌ පයින් ගහලා යන්නේ මේකට. දෙකේ විතරක් ගලක් කරනවා මට කවදා කරන්න තරම් කකුල රිදුනයි කියලා පයින් ගහලා යනවා. එකම හේතුව මණිකේ වටිනාකමවත් වාසනාවක් නෙවෙයි වඳුරන්නේ. අන්නේ මිච්ඡා දෘෂ්ටිය තමයි තියෙන්නේ ඒ නිසා භාවනා කරගෙන යනකොට හැම භාවනා කර්මස්ථාන වார்த்தාවක්ම ඉවර වෙන්නේ දැන් මම මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මේ මට එපා වුණා මම පරියන්කේ මේ ඉස්ස නැගිටලා ගියා මට එපා වුණා මම සප්පනේ නැගිටලා. ඒ කියන්නේ හරියටම ගිහිල්ලා මණික් කන්දේ හැප්පිලා තියෙනවා. නැත් එයා කියන්නේ එපා වෙලයි කියලා. ඉතින් මේක මානසික රෝග පැත්තටත් යනවා, කායික රෝග පැත්තටත් යනවා, භාෂා විලාසය, එහෙම නැත්නම් අපි කියන sannivedanayak නොමග යවනවා. මෙයාට සාමාන්‍ය භාෂාව මේකට යොදාගත්තොත් sannivedane වුණොත් ඒකට කියන්නේ ඒ භාෂාව නාස්තික භාෂාවක් කියනවා, නීරස භාෂාවක් කියනවා, මේ කුම්මැහි භාෂාවල් කියලා කියන්නේ. එපා වෙන්නේ කණවැන්දුන් කතා කියලා. ඉතින් ඒ ටික තමයි බුද්ධ ශාසනයේ තියෙන මේ නිබ්බාන පරිසංයුක්ත දේශනා. එහෙම නැත්නම් ශුන්‍යතා පරිසංයුක්ත දේශනා කවුරක්වත් කියවන්නේ නැහැ. මොකද ඒවා කම්මැලි. ඒවා නිකම් මේ මොනවද කියන්නේ? කුම්මැයි. එපා වෙනවා. ඉතින් ඒවා කියවන්නේ නැහැ කියලා ඉතින් ගියාන දොස් කියන්න බෑ. හාමුදුරුවෝ කියන්නේත් නැහැ. බණක් කිව්වත් ජනප්‍රිය වෙන්නේත් නැහැ. ඉතින් ඒක ලේසි නෑ. ඒව මතු කරලා ප්‍රවේද බණ නැතුවම නෙවෙයි. නමුත් ඒක හරියට තෝරගන්න තේරෙන්නේ හරියට භාවනාවේදී එන මේ නීරසකම තේරුම් ගන්න බැරුව වගේ මේ හාමුදුර කතා කරන්නේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ මම ওই විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අන්තිම අවසර වුණා වුණත් දෙන්නෙක් දෙනමක් තුන්නමක් ස්වාමීන් වහන්සේලා තෝරාගෙන හිටියා ගුවන්විදුලි ධර්ම දේශන අහන්න. ඒක තියෙනකොට අපි යාළුවන්ට ගිහිලා කියනවා අද දවස් බණක් තියෙනවා අපි දිනන්නත් තමයි අහමු. අපි එකතු වෙන්නේ නැහැ එක තැනකට ඒ තැන අහනවා. ඉතින් ඒ කාලේ යන්තම් මේ අචාන්චා ස්වාමීන් වහන්සේගේ බණ ඉංග්‍රීසියට දාන්න පටන් ගත්තා. ඒතර ස්වාමීන් වහන්සේ ජීවත් වෙනවා. කියවනකොටම මට තේරුණා මේ ස්වාමීන් වහන්සේ මොනවද අපිට කියන්න හදනවා. බෞද්ධ භික්ෂුවක ස්වරූපේ නෙවෙයි පේන්නේ. හොඳටම භාවනා කරලා කතා කරනවා. ඉනටියේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේත් එහෙම කතා කරනවා. ඒගොල්ලන්ට රාජරාජ අමාත්‍යවරු ස්තුති කෙරුවේ නැතුව නෙවෙයි. නැත්නම් තුඟා කාශ්‍රය කෙරුවේ සාමාන්‍ය මිනිස්සු. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ බණ කියනකොට අපි බලනවා ඒ ස්වාමීන් වහන්සේලා අනුව අනුගත වෙලා බණ කියන අනික් ස්වාමීන් වහන්සේලා කවුද කියලා. නොකිය වෙනව නෙවෙයි. නමුත් තාම ටිකයි. අර ස්වාමීන් වහන්සේලා බණ කිව්වනම් අනිවාර්යයෙන්ම මේ මාතෘකාව තමයි කතා කරන්නේ. හැබැයි ඉච්චර ජනප්‍රිය නෑ. නමුත් ඇහිච්ච ගමන් තේරිලා අපි හතර පහ දෙනෙක් හිටියා. ඒගොල්ලෝ හැමදාම ඒ බණ අහනවා. ඒකවල තිබුණේ රේඩියෝ බණ විතරමයි ඔය. දැන් වගේ ටෙලිවිෂන් තිබුණෙත් නෑ. පොත්පත් තුනත් හිගයි. ඉතින් ඒක නිසා ඒ අනුව කතා කරන සුළු පිරිසක් අදත් නැතුව නෙවෙයි. නැත්නම් මිනිස්සුන්ට ඔලොමල නෑනේ. එයා කට්ටිය යන්නේ විරාගයේ තියෙන බණ වලට නෙවෙයි රාගයේ තියෙන බණ වලට තමයි. ඒවට බැන බැන ඉන්නවා. ඒ වෙනුවට අපිට පුළුවන් කොච්චරද මේ විරාගයට යන නිබ්බිදාවට යන එහෙම නැත්නම් කුප්පන්නේ නැති පැති වලට යන බණ අහලා එහි ගිලී ගන්න නිමග්න වෙන්න. ඉතින් ඒක ඒ නිසා අද බණ වාගේ මොනවදෝ කියනවා කියලා තමයි ගල්ජෝ පණ්ඩිත ශාන්සි කිව්වේ බණ වගේ මොනවදෝ කියනවා කියන කෙනා වගේ වෙන්නෙත් නැහැ අහන අර්ථයට නොමග යන සුළුයි අර විපස්සනාවකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය යටතේදී ওই තායිලන්ත ස්වාමීන් වහන්සේ, ওই ලංකාවේ ස්වාමීන් වහන්සේ ඉඳද්දී හොයාන හොයාන තමයි මම මේ නිස්සාරණණයට ආවේ. ලොකු ස්වාමීන් වහන්සේ නැති වුණා. ඊට පස්සේ පුස්තකාලය කියලා බලනකොට තමයි in this life itself in this very life කියන පණ්ඩිත ශාන්සිගේ පොත හම්බුනේ පෙරවදන විතරයි මං කියුවේ පෙරවදන විතරයි මං කියුවේ ගියාට පස්සේ ලොකු ශාන්සිය නැති වෙන්නේ ඉස්සලා පෙරවදන කියවලා තිබුණා මං ගිහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මේකෙන් නම් පේනවා මේ අපි හොයන දේ තියෙනවා කියලා ඔව් ඔව් ඔව් මහාශී භාවනා ක්‍රමය තමයි ලංකාවේ දැන් ඔය මේ කෙරෙන්නේ බිම්බීම හැකිලිම කියලා අනේ ඒකේ හිටපු ඒ වැදගත් ලොකු ස්වාමීන් වහන්සේලා 29ක් විතර වගේ මේ වෙනකොට අපවත් වෙලා ඉවරයි. ඉන්නේ ওই පඬිත ඇත්ත විතරයි කිව්වා. මන් දන්නේ මේ කවුද මේ පඬිත ඇත්ත කියන්නේ කියලා. පස්සේ බලනකොට ඉන්ඩිස්ට්‍රියල් ලයිෆ් කියන පොත ස්වාමීන් වහන්සේගේ බණ. බුරුමයන්ට මට අවස්ථාව හම්බෙනකොටම ඒක මේ එනවා යනවා එනවා යනවා කොහොම තීත්‍යයින් වෙලාවේදී ඉතින් මට පස්සේ ඉතින් යන්න ඕනේ. ඒක උපසම්පදලා වැඩි වස් නැහැ මට වස් දෙකයි හරි තුනයි. ඉතින් ඒකට මම ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි සාමාන්‍ය අවුරුදු පහ ඉන්දෝනේ ගුරුන් වහන්සේට දෙයි නැත්නම් ගුරුන් වහන්සේට තාපත්‍ති කරයි, ගෝලයාට තාපත්‍ති කරයි. නෑ නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. මට ඒක අවසර ගන්න පුළුවන් මම හරි දමමින් අවසර අරන් දෙන්නම්. ඉතින් යනකොට කිව්වා මට පඬිතැත්ත හම්බෙන්න ඕනේ කියලා. මගේ මූණ දිහා බැලුවා මේකට මේ නිකන් ට්‍රිප් එකකුත් දීලා දැන් මම කොන්දේසි දාන්න හදනවා කියලා. ඊට පස්සේ මම ආයෙත් හැරයක් කිව්වා. නෑ මේ ශාන්ත තේරෙන්නේ නෑ ඇහෙන්නේ නෑ කියලා කිව්වා. ධම්මජීව මන් දන්නවා. වරෙන්කෝ ඉස්සලා බුරුමෑන්ද ගිහිලා සුමාන තුනක් හිටියා. ඒ තුන ඇතුළත මාව චමියේ එක්ටයකට ගිහිලා දැම්ම ඌ ජනක ස්වාමීන් වහන්සේට. බණ නම් අරකම තමයි. මහාශීකමේ තමයි. 69ක් එක දවසේ පැවිදි කරනවා ඕනෝ වැඩ ටිකක් ගියා. ඒ සංසිත අපිට එච්චර ඉන්න වෙලාවක් හම්බුනේ නැහැ. හැබැයි සංසිතික සුමාන දෙකක් හිටිය අපිට තියෙන මේ වගේ පොඩි කාමරයක් ඇතුලේ අට දෙනෙක් අපි බුදියා ගන්නවා. පැතුරු අකුල්ලා තියලා එන්න ඕනේ. ඇඳගෙන ආයෙ නිදා ගන්න පුළුවන්. පස්සේ මම අර ස්වාමීන් වහන්සේ කිව්වා මේක නෙවෙයි තැන. මට යන්න ඕනේ පඬිතෙක්ට හම්බෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔය දෙන්නම මම ලංකාවට ගිහිල්ලා පුරුදු කරපු දෙන්නේ. ඒ ඇත්ත අලුතෙන් තැනක් හදන්න හදන්න යනවා කොහෙද කියලා දන්නේ නැහැ. හොයලා හොයලා හොයලා හොයලා මම අඬ ගන්න ගියා. යනකොට මේ වගේ කතා කරන තැන මේ පල්ලෙහා තට්ටු හතරක බිල්ඩින් එකක් හදනවා. අතින් තමයි මැටි ගන්නෙ. ලොරි වලට පුරවලා මිනි බාස්ස වැඩ කරනවා. අවුරුදු 3ම හිටියේ තමයි. එතකොට ඇත්තටම පන්සිවාංශ හිටියේ නෑ. රට ගිහිල්ලා ඒ ශාංශිකේ ගෝලයා නායක ස්වාමීන් වහන්සේ තමයි මම බාරගත්තේ මොකද මම අඬගහන ගිය ශාංශි උඟාක් ප්‍රසිද්ධ අග්ගමහා පඬිත කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දිගටම කියනවා මේ ගෝලයන්ට භාවනා කරන අයට ඇති වෙන මේ කම්මැලිකම නීරසකම වගේ දෙයක් ආපුවාම ඒගොල්ලන් මේක නිවන කියලා පෙන්වලා දෙන්න පුළුවන් නම් මේ අශෝකං නෑ මේ අශෝකං විරජං khemං නෑ මම මේ කියන්න දන්නේ khයං විරාගං අමතං කියන එක මේ ක්ෂය වෙලා යනවා සැපතත් ක්ෂය වෙලා යනවා අනපනෙත් ක්ෂය වෙලා යනවා ඉන්න ඉරියව්වත් ක්ෂය වෙලා යනවා කයං විරාගං එතකොට මේ භාවනාවත් එපා වෙනවා නැගිටින්න ඉස්සම මේකට තමයි අමතං කියන්නේ මේ තමයි අමෘතය කියන්නේ කයං විරාගං අමතං පණීතං ඒක තමයි උපසාන්තයි කියන්නේ ඉතින් මේ භාවනා කරන කට්ටියත් මේ රසමස උළු හොයාගෙන යන්න පටන් ගත්තොත් ඒකෙන් පේනවා යා කෑමේ රසයට ගිජු ගිජු වෙනවා නම් ඇඳේ රසයට ගිජු වෙනවා නම් ඇසු කරන අයගේ රසයට ගිජු වෙනවා නම් ශරීරේ හොරකම තියෙනවා නම් මේ ශරීර හොරකම්කම් එයාට අර මේ khයන් විරාගම් තේරෙන්නේ නැහැ. දැන් හිතන්නේ භාවනා කිරීම කියලා කියන්නේ දුකටපත් වීමක් කියලා. පැවිදි වීම කියලා කියන්නේ දුකටපත් වීමක් කියලා. නෑ එතන පෙන්නන මේ දේ අමතං කියලා එක දැනගන්න පණීතං කරන්න නම් එයා මේ යහපත් මනස්සත්වයක් තියෙනවා. අපි කියන ප්‍රසන්න මනසක් ඇති වෙන්න ඕනේ. ඒක ඇත්තටම භාවනාවෙන් එන එකක් වෙන්න බෑ කියලා මට හිතෙනවා. ප්‍රසන්න මනස කියනකොට උප්පත්තියම තියෙන එකක්. ප්‍රසන්න මනසේන මනසට තේරෙනවා. මෙයා ඉන්නේ අප්‍රසන්න මනසින් වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු කියන්නේ මොකද්ද ධර්මී කියන්නේ මොකද්ද සංඝයා කියන්නේ මොකද්ද තේරෙනවා. යම් කිසිකට ප්‍රසන්න මනස නැත්තම් අර කොච්චර කියලා දුන්නත් කලෙ මොනින් නමල වතුර වැක්කිරුවා වගේ තේරෙන හැමදේම නපුරමයි දකින්නේ. අප මේ පසන්න නෙවෙයි පදුට්ටමනසමයි තියෙන්නේ. නරකමියෙක් නෙවෙයි. කියන්නෙත් මේ ඇත්ත. නමුත් අර පැංගිරි රස විතරයි තේරෙන්නේ. ඇඹුල් රස විතරයි තේරෙන්නේ. චිත්ත රස විතරයි තේරෙන්නේ. කටසරසර විතරයි තේරෙන්නේ. ඒක හැම වෙලාවෙම ඉස්සර කළා කතා කරන්නේ හරි අමාරුයි. ඒත්තෙන් තමයි මානසික රෝග හැදෙන්නේ. මේ ජීවිතේ දකින්නේ අභාග්‍ය සම්පන්න විදියට. හැම කෙනෙක්ම දකින්නේ සතෙක් වගේ. අල්ලන හැම දෙයක්ම දකින්නේ ආයුධයක් වගේ. අර මෘග සංවැස්සර දෙමිලා වගේ. අද ඒකනේ වෙලා තියෙන්නේ. මේ දැන් මෙහෙම හිටියා හෙට තරහ වුණා. ආයි තරහ වුණාට පස්සේ පේන්නවත් බෑ. මේ හුදෙට විවාහ වෙලා දිවෙන් දිව ගාගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ. මේ හෙට තරහ වුණානේ. දරුව දෙපැත්තට අදිනවා මැරලා යනකම්. වස්තු දෙපැත්තට අදිනවා විනාශ වෙනකම්. ඒකල එමන්සේ ඉන්න පැත්තට කෙල ගහනවා. වෛර කරනවා. මේ ඊට ඉස්සෙල්ලා ඇඟි ඇඟි පෙම්බැඳ කට්ටිය. ඉතින් ඒකම තමයි එකම පන්සලේ කොටස් දෙපිට බෙදුනොත් ආය මොකුත් නැහැ කතෝලික මිනිස්සු හානියක් කරන්න ඕනේ නැහැ මේකට. මුස්ලිම් අය හානියක් කරන්න ඕනේ නැහැ මේකට. හින්දු අය හානියක් කරන්න ඕනේ නැහැ මේකට. අර මිනිස්සු ගුරු දන්නම කනවා. සංඝයා අතර තියෙන ભેද. ඉතින් ඒක දිහා බලනකොට පේනවා ඒක අර නායකත්වයේ දෙන අය මේක පෙන්වන්නේ ආදර්ශයේ නැත්තම් ආදර්ශයේ පෙන්වන අයට නායකත්වය ලැබිලා නැහැ. ඉතින් ඒන අනුව බලනකොට බුද්ධ ආගමේ පරිහිමක් ඇත්තෙම නැහැ. ඇති වෙන්න බෑ. ජය පරාජය දෙකවල තියෙනවානේ. මෙන්න මේකට සැලෙන්නේ නැති එහෙම නැත්තම් කියනවා නම් කම්පා වෙන්නේ නැති විනිශ්චය නොකරන අපන්නක අවිරුද්ධ මේ ප්‍රතිපදාව හැමදාමත් උපසන්තෝ සුඛංසේති හිත්වා ජය පරාජය අර ජය පරාජය දෙක පේනවා පේනවා මේක අල්ලගත්ත කට්ටිය වෛර කල්ලගත්ත කට්ටිය වගේ ගැහෙනවා කොටිවලි අල්ලගත්ත කට්ටිය වගේ ගැහෙනවා ආන්දායාව වල්පත ගත්තාසේ අන්තිමට පරදිනවා මේ දෙක මැද නතර වෙනවයි කියන එක හිතන්නේ නෝන්ජල්කමක් කියලා තේරෙන්නේ නැහැ ඉතින් ඒක ඒක තේරෙන්න බෑනේ අම්මලා තාත්තලා තේරෙන්නේ නැහැ ඉස්කෝල වලට තේරෙන්නේත් නැහැ හමුදාවට තේරෙන්නෙත් නැහැ, පුවත්පත් කලාවට තේරෙන්නෙත් නැහැ, නීතියට තේරෙන්නෙත් නැහැ, මුදලට තේරෙන්නෙත් නැහැ, රූපලාවන්‍යයට තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒ වෙනකොට එක මිනිහෙක් කොහොම කරන්නද? ඉතින් බුදුහාමුදුරෝ බුදු වෙන්න ඉස්සෙල්ලා මේක තේරුම් අරගෙන සත්‍ය ගවේෂී කුසල ගවේෂී කියලා කිය ගමන එල්ලේ නොලැබුණත් සකස් කරපු මේ ළඟා නොවුණත් එල්ලේට පුදුම මනසක්නේ. ඒකට සිද්ධාර්ථස් බ්‍රේන් කියලා පොතක් ලියලා තියෙනවා. මිනිස්සුෙකුට කොහොමද මේ ලෝකයා ඉන්නේ පැටලිලා, වැරදිලා මම ලෝකයේ අනුමත කෙරුවොත් 100%ක්ම පරාදයි. අපි මේ ජීවිත සටනේ විභාගෙන් පෙළලා තියෙන්නේ කොපි කරලා. මිනිස්සු කරන දේවල් කොපි කෙරුවොත් කවදාකවත් හොඳක් නම් වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සයා කියන සතා කුෂ්ඨ රෝගියෙක්. ඒක කෑ ගහන්නේ හැම කහනවට. ඌ පෙරලෙන්නේ එක පැත්තක ඉන්න බැරිවට. උගේ ගන්න දෙයක් නැහැ. අපිත් මානවය තමයි. ඉතින් අර භාවනා කරලා කවදාද මිනිස්සුෙකුට මේ දේවල් අදාළ වෙන්නේ? එහෙම නැත්නම් මේකේ යන්තම් හරි හටිපරිද්ද වැටෙන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියන එකට මිනිස්සු මේක කාම ලෝකයට දාලා බලනවා කවදාවත් බෑ. මම ඒක පැහැදිලිව මට දැකලා තියෙන දේ කාම ලෝකේ කරන්න බෑ. යන්තම් කොහොම හරි මේ කතාවල් පැත්තක දාලා අපි පොඩ්ඩකට කාම ලෝකයෙන් අයින් වුණොත් එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරලා ආනාපානෙට හිත දාගත්තොත් වම දකුණ කියලා සක්මන්ට හිත දාගත්තොත් බත් කනකොට බත් කන පිටට හිත දාගත්තොත් නානකොට නාන එකට හිත දාගත්තොත් දත්ම දින වෙලාවේ දත්ම දින සිත් දාගත්තොත් අපි ඒක තාන මේ කාම ලෝකේ අයින් කරලා අපි ඒ අවස්ථාවේ ඒ තියෙන රූපාරම්මණයට හිත දානවායි කියලා. අන්නේ රූප ලෝකේ මේ කයං විරාගන් දෙක ජය පරාජය දෙක තේරුම් ගන්න වඩා හොඳ මානසික මට්ටමක් තියෙනවා. ඒක නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා බුදුරජාණන්සේ සඳහන් කරන මේ කාම ලෝකේ ඉඳගෙන ඔය මූලධර්ම යොදන්න එපා. මේ දෙකට කපලා ඉන්න පණුවෙකුට සැප කොහෙද තියෙන කියලා අහන්න යන්න එපා. කොට දාපු මාළුවෙක්ගෙන් ජල විද්‍යාව කියන්නේ විද්‍යාව කියන්නේ මොකද්ද හයිඩ්‍රොලොජි මොනවද කියලා අහගන්න යන්න එපා. කරන්න බෑනේ. ඔළුව අංජබජල් වෙලා තියෙන්නේ කාම ලෝකෙන් යන්න ඕන රූප ලෝකෙට. ඉතින් හුඟ හුඟ දෙනෙක් හිතනවා හුඟ දෙනෙක් ඇත්තටම දැන්නත් හිතනවා ඒක හරි අමාරුයි කියලා. කරප නැති අයට අමාරුයි තමයි. කරපු අයටත් මුලදී අමාරුයි තමයි. දැන් මේ ඉන්න පිළිසර තේරෙනවනේ අපිට ඉඳගත්තාම හුස්මකට දෙකට හිත දානවා කියන එක එච්චරම අමාරු නෑනේ. සක්මනේදී වම දකුණ කියලා දෙකක් තුනක් කරනවා කියන එක ඉච්චා අමාරු නෑනේ. බත් කරනකොට එක පිටක් සතියෙන් කාපන්. එක විනාඩියක් දත්ම දිනකොට දත්ම දිනක බලපන්. නානකොට දැනගනි කියන කමාරු නෑනේ. අමාරු නැති උනට ඒක විශාල පිම්මක්. කාම ලෝකේ අතහැලා රූප ලෝකෙට යෑම. හැබැයි ඉතින් මම මේ අහපු ප්‍රශ්නේ මේ කියන ජයං වේරා පසවති කියන එක හෝ අවිදුද්ධ ප්‍රතිපදාව හෝ අපන්නක ප්‍රතිපදාව රූප ලෝකෙදිත් හරි අමාරුයි මොකද ඒක නිකන් මේ මේ ගැටලීමක් තියෙන්නේ. තඩලීමක් තියෙන්නේ. හරි මේ මේ සමතුලනයක් තියෙන්නේ. කාම ලෝකයෙන් ගිහිල්ලා රූප ලෝකෙට රූප ලෝකෙ ටික වෙලාවක් ඉන්න තරමට රූප ලෝකේ වශී කරගත්තා නම් හුස්ම 10 15 20 30ක් ඉඳ කොම්තගුණ වශයෙන් බලමින් පියවර 20ක් 30ක් කරන්ඩ කෑම කනකොට කෑම පිටු 4ක් 5ක් විතර සතියෙන් වළඳන්න එහෙම නැත්නම් දත් මැදින වෙලාවේ ඉන්න කාලයෙන් සෑහෙන වෙලාවක් වළඳන්න ගියොත් ඔය දත් මැදීමේ විපරිණාමය තේරෙනවා කැම රසයේ විපරිණාමය තේරෙනවා. ඇවිදිනකොට වමෙන් වමට ඇති වෙන විපරිණාමය තේරෙනවා. හුස්මේ තියෙන විපරිණාමය තේරෙනවා. අන්න එතකොට නම් khයන් කියන එක ක්ෂය වෙනවයි කියන එක කෙලමෝලෙන් දමලා යනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් පොට්ටේකට උනත් පේනවා. ඊකට තියෙන අකමැත්ත තමයි මිච්ඡාදිට්ඨිය කියන්නේ. මේ තමන් බලා ඉන්න අරමුණ විපරිණාම වෙනවා. තමන් බලා ඉන්න අරමුණ අපිරිවෙලට යනවා. තමන් බලා ඉන්න අපිරිවෙල අරමුණ අක්‍රමිකතාවයට යනවා. තමන් බලා ඉන්න අරමුණ කුජේට යනවා. සුත්තලඩ් වෙනවා. හැඳි ගෑවෙනවා. ලොඳ වෙනවා. ආනේ ඒක වෙනකොට ඔයයි මේ කියන්නේ ක්ෂය කියලා ඔයයි මේ කියන්නේ විරාගය කියලා මේකට එපා වෙනවනේ එතකොට මේක මට්ටම් තුනක ඉහළ තැනක් ඒ කියන්නේ පේසාවල්ලුත් නෙවෙයි ධාතු ගර්භයත් නෙවෙයි ධාතු ගර්භයේ උඩ තියෙන దేవතා කොටුවට ගියා වගේ. ඊට පස්සේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයයි කොටයි. ඉතින් එතෙන්ට නගිනවා කියන එක ලේසි නෑ. මම හිතන්නේ මං ඇහුවා හරි කියලා මේ ළඟදී තින්තකාන්ත කිය කෙනෙක් එතනින් පල්ලයට වැටලා තියෙනවා. ඒක තියෙනවා උඩට නගින්න යකඩ වැටපුරුකුත් තියෙනවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් උණගස් වලින් පරංචි ගහනවා. බුරුමේ ඔතෙන් යනකම් රත්තරන් ගන්නවා. ඒ ගාන දවසට මුළු ශ්වේතගොන් චෛත්‍යම වහලා. වහන්නේ පැලලි වලින්. උණ පැලලි වලින් ඒක රටක් එකතු වෙලා කරන්න ඕනේ වැඩ. කරලා හුලං වදින්න නැති තැනක ඉඳලාම රත්තරන් ගන්න. ඉතියාට ගියාට අපිට දකින්න හම්බෙන්නේ නිකන් මේ පිදුරු කොණ්ඩක් වගේ එකක්. ඔය ඔක්කොම උණ ගස් වලින් වහලා. විසු අඳිනවා ඒ උණ පැල්ලි උස්සලා හදලා දෙනවා රත්තරන් පූජා කරනවා. ඒ වැටුනොත් එහෙම දැන් අද තියෙන බටහිර ආරක්ෂක විලි විධාන වල නම් කොහොමඩක්වත් කරන්න බෑ. මිනිසුන්ට හෙල්මට් දාන්න ඕනේ. අර ආරක්ෂක විධි විධාන දාන්න ඕනේ. අර කෙනා මිනිස්සු ශ්‍රද්ධාවෙන් නගින්න. ඉතින් කියනවා එංගලන්තේ කෞතුකාගාරයේ තියෙනට වැඩි රත්තරන් තියෙනවා ස්වේද ගෝණ්ඩල ඒ ප්‍රසිද්ධියේ. ස්වේදගන් චෛත්‍ය තනි කර රත්තරන් ගාලා තියෙනවා. ඒ ගෝල හිටපු රජිනියක් එයා රාජ්‍ය කරන්න උනා කරන්න දෙයක් නැතුව රජ බාරගත්තා ඊට පස්සේ පින්දපාත වෙන්න හාමුදුරු දෙනමට ආර්දනා කරා රජකම් බාර ගන්න කියලා. ඒ දෙනම කිව්වා බෑ කියලා. ඒ ජනමම ඇත්තටම හරිම දක්ෂ හාමුදුරුවෝ. ඊට පස්සේ කිව්වා මං හෙට පින්ඩපාත බෙදනකොට තල්පතක් දානවා පින්ඩපාතේ. ඒක වැටිච්ච පාත්‍රය හාමුදුරුවෝ සිවුරු පෙරවන්න වෙනවා කියලා. කියලා අහම්බෙට පින්ඩපාත බෙදුවා. තල්පත් වෙච්ච ආමතු සිවුරු ඇරෙව්වා. අවුල රජකම් බාර දුන්නා. එයාගේ බරට රත්තරන් පූජා කරා ශ්වේත කෝණ වලට. එසා එදා ඉඳලා මැරෙන හැම කෙනෙක්ම Taman සෑහෙන රත්තරන් ප්‍රමාණයක් ශ්‍රේත කෝණ චෛත්‍යයට පූජා කරනවා නැත්නම් චෛත්‍යවල ගානවයි කියන එක බුරුමේ චෛත්‍ය ගොඩක් සතරම් පාටයි. බුදු පිළිමත් සතරම් පාටයි සුදු ඒවා බොහොම අඩුයි. ඒ චාරිත්‍රයේ තියෙනවා. ඉතින් ඒ దేవතා කොටුවට නැගපු කෙනෙකුට ඒක උඩ නැගපු කට්ටිය කියනවා රෝසා 20 21 දෙනෙක් යන බස් එකක් හරවන්න පුළුවන්ලු දේවතා කොටුවට. අපිට පේන්නේ මේ පුංචි අලුව කැලලක් වගේ. ඒ තරම් වැදගත් දෙයක් තමයි පේසාවල්ලු පන්නන එක ධාතු ගර්භේ පන්නන එක උඩට යන. ඒ වගේ තමයි කාම ලෝකේ පන්නලා රූප ලෝකෙට ගිහිල්ලා රූප ලෝකේ khයන් විරාගං අමතම් පණිදං කියන තැනට යන්න ධම්මාදිත්‍ය තමයි වැදගත් වෙන්නේ. ජයං වේරා පතවති දිනුවොත් වෛරේ පැහැවෙනවා. දුක්ඛං සේති පරාජයෝ වැරදිච්ච කෙනා දුකසේ බුදිනවා. දුක්ඛං හේති පරාජිතෝ. උපසන්තෝ සුඛං හේති. මේ ක්ෂය වෙද්දිත් වැය වෙද්දිත් උපසාන්තව ඉන්න පුළුවන් නම් එයා අනිවාර්යයෙන්ම ආර්ය පුද්ගලෙක් වෙනවා. ධර්මයේ තේරුම් ගන්න. කොහොමද සංඝයාම තමයි යා. ඒ වගේම එයා ළඟ සීල අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ චිත්තක්ෂණ වශයෙන් අත්දකපු කට්ටියක් ඉදිරිපිට මම මේ ඉන්නේ. අහන්නෙත් එහෙම කට්ටිය. ඒක දන්නේ නැති නිසා හැමදාමත් අඬනවා භාවනා කරන්න කරන්න එපා වෙනවා කම්මැලි ඒ මොකද එයාට මේ උපසාන්ත භාවය පේන කම්මැලිකමක් විදියට ඉස්කෝලේ වල තරඟ තියෙන හැම තරඟයකම දිනන්නනේ උගන්වන්නේ ජය පරාජය නැති තරඟ නෑනේ අපි සතිපාසලේ තරඟ ගොඩක් තියෙනවා දිනන්න දෙමේ කරන්නේ ඉදිරිපත් වීම කරන්නේ ඉදිරිපත් වෙලා හැම කට්ටියම සතුටු වෙනවා hina වෙලා ඉතින් ඒකෝට එතන අර ලේ කකරවන ගතියක් එහෙම නැත්නම් පැහැබන ගතියක් දුකක් නැහැ. දෙපැත්තම දාන්නවා. ඉතින් ඒ වගේ දේවල් අපි ඉදිරිපත් කරන්නෙම ওই මිනිස්සු කැමැති ඔය කුප්පණ ගති වලින් පොඩ්ඩක් මෑත් කරලා ධාර්මිකව උපශාන්ත ගතියක් පුරුදු කරන්න. ඉතින් ඒක තරඟෙදී කරනා වගේ එලිමහණේ කරනවා වගේ නෙවෙයි තමන් භාවනා කරනකොට තමන් කරා පැමිණෙන මේ අනේ මට වැරදුනා මට වේදනාවක් ආවා අනේ මට සද්දයක් ඇවිල්ලා මාව කරදර කරා අනේ මට කූඹියක් ආවා මේ කියන පරාජයන් මහා කන්දක් කරගෙන අර නිවන වගේ දෙයක් අතහැරලා සමහරු සිවුරත් අතහරිනවා සමහරු මේ වගේ දේවල් නිසා පෞල් ජීවිතත් අතහරිනවා ඒ මොකද මේ ඒ වෙලාවට ඒක අර ලුක් කරලා පෙන එක තමයි මායя කියන්නේ. අන්න ඒක පුංචි කරලා මේකට නැවත නැවත මූණ දෙන්න. එනදී බාර ගන්න මට්ටමට හදන්න බුදුජානනාංශය අරගෙන තියෙන උත්සාහයක් බලන්න. සාරාංශක කල්පක්ෂයක් පාරමිතා පුරන කාලේ මේක කරලා පෙන්නවා. ඊට පස්සේ අවුරුදු 45ක් බුද්ධ රාජ්‍ය කෙරුවා. අවුරුදු 35ක් ඒකේ අවුරුදු 6ක් දුෂ්කරක් වත පිරුවා. ඒක ලියලා බන නොකියන්න හිතුවා. මොකද මිනිස්සුන්ට ඕනේ කන පිනවන දේවල්. ඒ වගේ කිසිම තැනක නිවන නොතිබෙන්න පුළුවන්. සද්ධා වෙන්න පුළුවන්, රුචි වෙන්න පුළුවන්, නිවන නොතිබෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනේ අන්න ඒතියෙද්දි මේ නියම ධර්මය අපි දැන් කරගෙන යන්නේ ඒක තමයි කියලා හිතන්නකෝ. මේ මේක තමයි ධර්මය කියලා තේරුම් ගත්ත දවසේ ඇති වෙන සතුට මෙත් එකයි කියන්න බෑ. පොතක හරි දැකලා දැනගත්තොත් යකෝ මේක තමයි බුදුහාමරේ අනිච්ඡං කියලා කිව්වේ මේක තමයි දුක්ඛං කියලා කිව්වේ අපි මෙච්චර කාල විඳවලා තියෙන්නේ අපසන්න මනසක ඉන්නේ පදුට්ට මනසක ඉන්නේ ඕක පසන්න මනසක් ඇති කරගන්න එක විතරයි කරන්න ඕනේ අන්නේ සඳහායි ওই ධම්මපද ගාතාව ඒ වගේම මේ ගාතාව ඒ නිසා දැනට තමන් විශේෂයෙන්ම අබිනිෂ්කරණය කරණය කළාට පස්සේ ජීවිතේ හම්බෙච්ච දේවල් අපි ගිහි ඇහෙන් බලන්නේ නැතුව, පෘතජන ඇහෙන් බලන්නේ නැතුව, ජය පරාජය කියන ඇහෙන් බලන්නේ නැතුව මේ උපසාන්ත ඇහැකින් බලන්න උපසාන්ත වෙන්නම ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ රහත් හිතකින් බලන්න රහත් වෙන්න ඕනේ නැහැ. ඒක අන්වේ ඥාණයෙන් බලතැයි. ඒක ණය විපස්සනායෙන් බලද ඒක හැමෝටම නම් ඒක නෑ. ගොඩ දෙනකොට තියෙන්නේ කවුරු හරි ගෙනලා හන්දෙන් කවන එක විතරයි. ඉතින් නමුත් මේ උපක්‍රම වලින් පුතයන්සේ බලන කියන්නේ ඉඳලත් මේ දේශනා කරන්නේ අර සමහරංගේ ඇස්වල සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයිනේ. ඒ ඒ අයට මේක තේරෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ කට්ටිය තමන්ගේ භාවනාව මේ ප්‍රසන්න මනසකින් උපසාන්ත මනසකින් බලාවි බලලා ඒ තමන් මේ වෙනකොට ලබාගත් දේ වුණත් හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් වෙන සතුට තවත් එතන ඉන්න කෙනෙකුට අවබෝධ කරලා දෙන්න හදන්නකෝ බලන්න. කොච්චර අමාරුද කියලා. ඒ අවබෝධ කිරීමේ වැදගත් වෙන්නේ තමන්ගේ ආකල්පය විතරයි. තමන් ගත කරන ජීවන රටාව විතරයි. මේ ලස්සනට බණ කියනවා කියන එක ඒකේ පුංචි අංගයක්. ඒක ගීගේ අතරින් ඕනෙත් නැහැ. ඉතින් තමන් මේ නිහඬ බණක් මේ බොඩි ලැන්ග්වේජ් එකකින් එන බණ කොහොමද කරන්නේ කියන එක අද ලෝකේ තියෙන ප්‍රධානම උගන්වීම් ක්‍රමය ඕක තමයි මැනේජ්මන්ට් ටෙක්නික් කියලා කියන්නේ ලීඩර්ෂිප් කියලා කියන්නේ ප්‍රයොරිටි සිලෙක්ෂන් කියලා කියන්නේ කොමියුනිකේෂන් කියලා කියන්නේ ඕක. ඒක හොඳම රට ලංකාව. හොඳම රට ලංකාව එක එකක් දන්නේ ඒ කට්ටිය පිටරට යන්න හම්බ වෙන කවද්දෝ උපාධියක් හම්බ වෙන කවද්දෝ කොළඹ රසාවක් හම්බ වෙන කවද්දෝ කියලා කට අරගෙන බලන්න හිටියට තමයි දැනට ඉන්නේ මේ සක්විති රාජ්‍යය කියලා බව දැනගන්න නම් මේ උපසන්තෝ සුඛං චේතිය කියන දේ තේරුම් ගන්න ඕනේ. ඒකත් ඉතින් ගිහි ලෝකෙත් ඔක තේරුම් ගන්න උපක්‍රම දර්ශන තියෙනවා ඒක එච්චර වටින නෑ. රූප ලෝකෙත් උපක්‍රම දර්ශන තියෙන එක එච්චර වටින්නේ නෑ. මේ රූප ලෝකේ ගෙවෙන තැන අරූප ලෝකෙට යනකොට තමයි මේක හොඳට තේරෙන්නේ. ඒකයි කියන්නේ සමාහිතෝ වික්කවේ යථාභූතං ඥානාති පස්සති කියලා. ඉතින් මං කියන්නේ ඒක ඒ වෙලාවේදී ඒ අන්වේ ඥාන විපස්සනා ඥාන ණය විපස්සනා ඥාන යොදාගෙන තමන් කරන දේටත් අසතිලක් ලබාගෙන එහෙම යන අයටත් පොඩි කරටක් දාගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිනිස මේ ධර්ම දේශනාවත් අදත් අධර්ම දේශනා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පැයක පමණ කාලයක් ගත කරලා තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඒත් අපිට අද පුරුදු පරිදි වෙලාවක් ලැබෙනවා ධර්ම සාකච්ඡාවකට. ඒ සඳහා සාකච්ඡා මාර්ගයෙන් හෝ කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ යෝජනා චෝදනා වශයෙන් හෝ කාට හරි සාකච්ඡාට සම්බන්ධ වෙන්න ඕන නම් සාකච්ඡාවේ නාමයෙන් මම ආර්දනා කරනවා කරුණා කරලා අපිට අතීසීමක් මාර්ගයෙන් හෝ සාකච්ඡාට සම්බන්ධ වෙන්නී කියලා. හස්තරයි ස්වාමින් වහන්සේ. ඔව්. එනවා. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් කමඨහන් වාර්තා දෙකකුයි තව විස්තරයකුයි හම්බ වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒත් එක්කම තියෙනවා අර රාජිකායවල තිබ්බ සින්දුව දාන්නද කියලා අහලා වහන්සේකින් අහන්න කියලා. මොකද? ඒ ටික තමයි රාජිකා පණිවිඩයක් කියවලා තිබ්බ ස්වාමීන් වහන්සේ අර යාගේ සින්දුව ඔබ වහන්සේ ගිය සතියේ මතක් කරානේ. ඒක අඟහරුවාදටද දාන්නේ බ්‍රහස්පතින්දටද දාන්න ඕනේ කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. කියනවා මොකද්ද අපි ඉස්සරහට ගන්නෙ? වාර්තා ටික කියවලා ඉන්නද ස්වාමීන් වහන්සේ? හොඳයි. ඇහෙනවාද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා අපිට හොඳට ඇහෙනවා කියන්නේ. එහෙමයි. පළවෙනි වාර්තාව හරයන්ක භාවනාව. පරයන්කේ වාඩි වී හුස්මට හිත යොමු කෙලෙමි. ගොරෝසු හුස්ම රැලි නිරීක්ෂණීය විය. ආශ්වාසය ගැස්සෙමින් ඇතුළුවන අයුරු හා ප්‍රශ්වාසයේ උණුසුම්වද දැනුනි. විනාඩි 15ක පමණ කාලයකින් හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී විය. හුස්ම නොදැනී ගියේය. සිරුර පුරා සියුම් කම්පන චංචල දැනුනි. නැවත ටික වේලාවකින් කෙටි ගැඹුරු හුස්මකින් පසු නැවත හුස්ම තුනී වී යයි. හිස හා මුහුණ උණුසුම්ව දැනුනි. මේ අයුරින් පැයක් පමණ භාවනා කළෙමි. පසුගිය භාවනා වාර කිහිපය පුරා මෙම අත්දැකීම ලැබුවෙමි. එදිනෙදා සතිය සහල් සේදීමේදී වතුරවල ඇති සියුම් බව හා සහල් ඇටවල රළු බවද බණුන්වල විවිධ රළු සුමට ස්පර්ශයන්ද රෙදි සේදීමේදී අතට දැනෙන රෙදිවල විවිධ මට්ටමේ ස්පර්ශයන්ද රෙදි මිරිකීමේදී අත්වලට දැනෙන තද බව හා අස්චිවලට එය දැනෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ස්වාමින් වහන්ස මාහට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සාතනයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔතෙන්ට ඔය දේ කරගෙන යන්න බාධාවක් සඳහන් වෙලා නැහැ. ඒක උඟක් හොඳ නොකියා කියවෙන හොඳ දෙයක්. ඒ නිසා මේකම දිගට කරගෙන යෑමට බාධාවක් නැත්තම් මම කියන්නේ පෙරපින් කරපු කෙනෙක් කියලා. පාරත් හම්බෙලා තියෙන කරගෙන යන්න පුළුවන්. මේකමයි මාර්ගය කියලා දිගට යන්න ශක්තිය දහිතේ බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මයි ස්වාමීන් වහන්සේ ඊළඟ වාස්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ අවස්ථ පරයන්කය මූල කමඨහන තුල සිත තබාගෙන නාසිකාග්‍රය හරහා යන හුස්ම රැල්ල දෙස බලා උන්නේමි. දැස් තියාගත් සැනින් පෙරමින් කයේ ෆ්‍රේම් එක හිසට හසු නොවේ. හිස් සැහැල්ලු හිස සැහැල්ලුවට ඇත. ක්‍රමයෙන් නාසිකාග්‍රය ඊතා සියුම්ව දැනේ. හුස්ම රැල්ලද ඊටාම සියුම්ය. කෙටිය. නාසයේ වදින සීමාවේ කැඩි කැඩි යන ස්වභාවයක් ඇත. ඒ අතර නොදැනෙන තැන් බොහෝය. පසුව හුස්මද නාසිකාග්‍රයේද නොදැනී ගොස් විවිධ සිතුවිලි කයේ තදගති ප්‍රකට වේ. කය ඇතුළත ධන ගතියක් ඇති බෝලයක් එහා මෙහා යනු නිතර දැනේ. ඉන් වේදනා හටගනී. සක්මන යටිපතුලට දැනෙන සංවේදනා මත සිහිය පවත්වමින් ගමන් කරමි. ඒ වායේ ඇති නැතිවීම ප්‍රකට වන්නේ ඊතාසියුම් ලෙසය. පසුව එම දැනීම් ඇති නැතිවීම නැතිව ගොස් සක්මන යාන්ත්‍රික වේ. පෙර එක් දිනක සක්මනේදී මුළු කයම on off දැනීම් ස්වභාවයක් පතුවිය. එහි ඇති නැතිවීම බලා සිටි අතර එක්ක ඇති නැතිවීමකට පසු ඔළුවට පාරක් වැදුනාක් මෙන් ගැස්සී ගොස් රික්තයක් වෙන තැනකට වැටිනි. ඉන්පසු බරක් අතහැරුණාසේ සැහැල්ලු විය. එම සැහැල්ලුව මේ වනතුරුද විටින් විට ප්‍රකටය. ඒ අතර කම්පනද මතුවී නැති වී යයි. තව දුරටත් උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීනි. ඔය කියන මුල හදියේ කියවෙනවා හිත ඇතුලේ බර බෝලයක් වගේ මේ හිර වෙන ගතියක් කියනවායි කියලා. මුත් ඒක ඇත්තටම දුකක් තමයි. මේ ඔක්කොම මනෝපූර්වංගම බව ඒ රචනෙම තියෙනනේ මේ හිත හිතින් හදාගත්තේ. මේ බෝලේ හිතින් හදාගත්තේ නෑ. ආන්නේ හිතින් හදාගත්ත බෝලේ බර වුණත් සෑල් වුණත් මමමනේ. දුක වුණත් පරජය වුණත් ආන්නේ. අන්න ඒ වගේ මේ හැම එකක්ම මේ තමන් බාරගත් එකක් මිසක් කවුරුත් කරපු දෙයක් උතන් නැහැ. ඒ නිසා මමයි ਸਰබලදාරි දෙවියන් වහන්සේ මමටයි ඔක්කොම නිර්මාණශීලී පිටේ තියෙන්නේ. ආන් මේ බව දන්නවනම් ඕක දරන්න පුළුවන්. අනේ මට කවුරු හරි බෝලකින් දමලා ගැහුවයි කිව්වනම් අපිට දරන්න බෑ. මොකද හේතුව ඌට මොකද්ද තියෙන අයිතිවාසිකම මට ගහන්න කියලා හිතුවා. දැන් බලනකොට ගහලා තියෙන්නේ මම්මයි. මට ඌ ගහනවා ඌ මට ගහනවා. මොනේ විනෝද සමය කියන්නේ? ඉතින් එහෙම නෑ ඒක විනෝදයක්. මම ඌට ගහනවා ඌ මට ගහනවා කිව්වොත් රටනක්. පිසිනේ ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඒක තියෙදිනේ මේ අපි චෝදනා කරන්නේ. බාහිරේ චෝදනා කරලා විනිශ්චය කරන්නේ අමු මොඩයෝනේ. බාලයෝනේ. කිසිම කෙනෙකුට විනිශ්චය කරන්න හැකියාවක් නැහැ. දන්නේ නැති කෙනා විශ්ව වෙනවා. Taman දන්නවනේ මේ ඔක්කොම මම හිතාගත්ත හිතුවක්, මගේ හිතලුවක්. මේ රබර් බෝලෙත් මගේ, බර බවත් මගේ. ඒකෙන් පෙළෙනවා හෝ සතුට වෙනවා කියන එකත් මගේ කියලා දන්නවනම් අපිට පුළුවන් ඒ දේ දරා ගන්න. අම්මට Taman වදපු දරුවා ලොකු නෑ. මැටි කාර්යයට Taman හදන කලිය ලොකු නෑ. ඌට සුමානයක් මැටි වැඩ පොලු කාර්යයට වරුවයි. නෙලන එකයි තියෙන්නේ. ඉතින් මේ ලොකු කරලා කතා කරන්නේ ඒ නේක මැටි කලයක් නෙවෙයි ඇත්ත කලයක් කියලා මේ Taman හදපු කලේ Taman කන් නැතුව අනුන්ගෙත් ගන්නවා. අහන එක නදන්නවනම් සීබුද්ධියෙන් ඉතින් උඹ වවාගත්තා නම් කාපයි ඉතින් උඹනේ. හේතු ගන්නලා දෙන්න විතරයි ඕනේ කලේ බින්දින්න ඕනේ නැහැ. ඒ නිසා මේ වාක්‍ය විතරයි මම මේ විවේචනය කරුවා කියන්නේ බෑනේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත්තේ කොයි වෙලාවක හරි තේරුම් ගත්තොත් මේ ජීවිතයේ දුකට ਸਰබලධාරී නැවුම් කරුවා මම. එයා ਸਰව ව්‍යාපී. හැම වෙලාවෙම හැමතැනම ඉන්නවා. හැබැයි එයා කොහොම හරි කියන මේක අසෝලාගේ වැරද්දක්, මෙයාගේ වැරද්දක්, මගේ එක තමන්ගේම වැරද්දක් කියලා. මම කොහෙද මම කිව්වේ නෑනේ බෝලයක්ම කියන්නේ කියලා. ඉතින් ඒක ලියා ගන්න දන්නේ නැතිකම තමයි අද ලෝකයා මේ පත්තරවල ලියලා මීඩියා හදා හදා මේ බොරුවට කරන්නේ. අහන මිනිස්සයා දන්නවනම් මෙයා මේ මේ පින්නඩ හදන්නේ යාම අදාගත්ත නයික් වෙනාය කනවයි කිව්වට මොකද්ද හොඳ උපහාරණයක් තියෙන එක ලංකාවේ තමන් බදාගත්ත එක තමන්ට කරදරයක් වෙන්න බෑ. ගහෙන් උපන් වැලෙන් උපන් වට්ටක ගෙඩිය වැලට බරක් වෙන්න බෑ. ඕනේ gediyak වලට දරන්න පුළුවන්. ඉතින් අපි කියනවා වට්ටක්ක වලට වට්ටක්ක gediye බරක් වෙන්න බෑනේ. ඒකේ ඒ වර්ෂක වැලේ බඩුවක් නේ. ඒක දන්නේ නැතුව වට්ටක්ක වල කිව්වොත් එහෙම බෑනේ මම මේ නැට්ටක් මේ වගේ ඇති බලන්න මෙච්චර විතර gediyak මගේ ඇඟේ එල්ලිලා මොකද කරන්නේ කියලා ඇහුවට ඉවනේ හදාගත්ත කතාව. වට්ටක්ක වල දන්නවා ඒක. ඒ නිසා අනේ ඒක තේරුම් අරගන්න මහානකම හොඳයි. ඒක තේරුම් අරගන්න අර පිටසුන්දායක ජීවිතය හොඳයි. ඒක තේරුම් ගන්න ඉවසීම හොඳයි. මේක තේරුම් අරගෙන ලියන ලියමන හොඳයි. ඒක ඕනම දරුණු දෙයක් సౌందර්යයට සහ හාස්‍යයට ලක් කරලා ලියන්න පුළුවන්. අන්නේ විදිහට මේක දිහා බලනද එතකොට සාක්ෂණයේ අනිත් කොටස් ඒ ආලෝකයෙන් වැටෙහි වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා.